සරණයි සදහවත් ඔබ සියලුම දෙනාට සදහවත් මේ සම්බුද්ධ භාෂිතය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් අර්ථවත්ව ජීවිතය ගත කරන්නට අපේක්ෂා කරන සදහවත් ඔබ වෙනුවෙන් සෑම බ්‍රහස්පතින්දා දිනයකම බෞද්ධ රූප වාහිනිය ඔස්සේ සංනිවේදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනයක් මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අදත් සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධීශවර කම්මඨානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපේ හැමදෙනාම එක්ව සාදුනාද පාත්වමින් පිළිගනිමු සාදු සාදු සාදු සදහවත්නි සසරින් නිවනට ධර්මදේශනා මාලාව නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන පින්වත් පිරිසක් විසින් අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වය ගනිමින් කටයුතු කරනවා. එමනම් මෙතෙන් සිට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පූජනීය තපවනේ අරිදජ අපේ පින්වත් ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව මෙහෙවන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍රිචාලය හරහා සෑම බ්‍රාස්පතින්දා දිනකම සිදු කරනු ලබන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කර කරන ඒ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වය අරගෙන එයත්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඔබ අප සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම පරිලෝකසපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. මේ අරමුණ ඇතුළත දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් අපි දේශනා මාලාවක් තුළින් පෙන්වලා දෙන්නේ මේ අනාදිමත් කාලයක් දීර්ඝ කාලයක් අගක් මුලක් නොපැනෙන සසරේ නැවත නැවත පුනර්භවයටපත් වෙමින් නැවත නැවත මේ දුක් සහිත සසරේ ගිලෙමින් එන සත්‍යයට අමාවැස්සක් බඳු ඒ උතුම් වූ සියලු දුක් වලින් නිදහස් වෙන මඟ දේශනා කරපු ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් විදක් අද දේශනා කරනවා ඒ කාංකා විතරණ විසුද්ධිය දියුණු කර ගැනීම ඇති කර ගැනීම පිණිස කාංකා විතරණ විසුද්ධි කාංකා කියන්නේ සැකය මේ පිළිබඳව තමයි දේශනා මාලාවක් සිද්ධ කරලා තිනවා නමුත් අපි දන්නවා අපි නැවත නැවත අපේ සිත් තුළට මේ සැකය කියන එක ඇති වෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සැකය නැති කරගන්නට මේ විමතිය මේ අවිශ්වාසය නැති කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැහැදිලි කළේ මේ කාංකා විතරණ විසුද්ධිය. ඒතරේ කාංකා විතරණ විසුද්ධියේදී අපි හොයන්නේ අපි පරීක්ෂා කරන්නේ අපි විභාග කරන්නේ නාම රූප දෙකක් ඇති වෙන හේතු. ඉතින් පසුගිය දේශනා රාශියක අපි පැහැදිලි කරලා දුන්නා මොන පැත්තෙන් මොන විදිහෙන් මොන ආකාරයකට ගත්තත් ලෝකේ තියෙන්නේ කරුණු දෙකක් කියන කාරණය ඒ නාමංච රූපංච කියන කරුණු දෙක. ඒකෙනම් ඒ රූපය සකස් වෙන ආකාරයත් ඒ නාම ධර්මය සකස් වෙන ආකාරයත් ඒ හේතුන්ට අනුවමද සිද්ධ වෙන්නේ කියලා අපි නිවැරදිව දැනගන්නත් ඕනේ නිවැරදිව දැකගන්නත් ඕනේ. තරස් රූපය කියන්නේ අපි දන්නවා මිට කලින් දේශනා කරලා තියෙනවා රූපය කියන්නේ රුප්පණේවත් වෙනස් වීම ඒ සතර මහා ධාතේ වස්තු දෂ්ටක කලාපේ වෙනස් වීම ඒ වගේම සිත එකෙත් තියෙනවා වෙනස් වීමක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ලෝකේ යම් කෙනෙකුට යම් අවස්ථාවක යම් සිතක් හැදෙනවද ඒ සිත හැදෙන්නේ යම් හේතුවකින් ඒ වගේම මේ ලෝකේ යම් සත්‍යයකට අයිති කියලා ඒ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන සුද්දාස්තික කලාපේවත් සතර මහා ධාතු ඒ හටගන්නේ හේතුකින්. හේතුවකින් හට නොගන්න එකම ධර්මතාවයක් ලෝකයේ තියෙනවා ඒ නිවන. ඒන් හැරුණාම අනිත් සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. ඒ කියන්නේ සියලුම දේවල් ගත්තොත් අපි ප්‍රධාන කොටස් දෙකට බෙදුවා නාමයයි රූපයයි එහෙම නැත්නම් සිත හා සිතුවිලි හා සුද්දාෂ්ටක කලාප නැත්නම් මහ භූත හතර නැත්නම් සතර මහා ධාතු හැටියට. ඒතර මෙන්න මේ නාම රූප ධර්මයන් සත්‍ය වශයෙන්ම හේතුන්ගෙන්මද හටගන්නේ. කියන කාරණේ අපේ සිතට හොඳට අනුගත වෙන්න ඕනේ සිතට හොඳට ස්ථාවර වෙන්න ඕනේ සිතේ හොඳට පැහැදිලිව සනිටුහන් වෙන්න ඕනේ අනේ එතකොට තමයි අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් කියන්නේ. ඊටාම පිරිසිදු ඥානයක් ප්‍රත්‍යක්ෂ ඥානයක්. එහෙනම් අපි බලමු ටිකක් විභාග කරලා පරීක්ෂා කරලා නැවත නැවත මේ පිළිබඳව හොයන්න ඕනේ. නැවත නැවත පරික්ෂා කරන්න ඕනේ. නැවත නැවත විභාග කරන්න ඕනේ. නාම රූප දෙකක්මද තියෙන්නේ කියන කාරණය අපි මේ පිළිබඳව හොඳට පැහැදිලි කරලා දෘෂ්ටි විසුද්ධිය. එහෙනම් මේ නාම රූප දෙකම ඇති වෙන්නේ හේතුන්ගෙන්ම. ඔව් හේතුන්ගෙන්මයි. කොහොමද? කොටස් වලට බෙදලා ගත්තත් අපිට දකින්න පුළුවන් හේතුන්ගෙන් හටගන්න ආකාරය. සූක්ෂම වශයෙන් කොටස් වලට බෙදලා ගත්තත් හටගන්න හේතුන්ගෙන් කියන කාරණය දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කොටස් එකට එකතු කරලා අරගෙන බැලුවා ඒත් හටගන්න හේතුන්ගෙන් කියන කාරණය පැහැදිලි වෙනවා. හේතුන්ගෙන් හට නොගන්න එකම ධර්මතාවයයි ඒ නිවන. එහෙනම් මේ නාම රූප දෙක හටගන්න හේතු. මේ හේතු හටගන්නේ කර්මයට අනුරූපවයි කියන කාරණය තමයි වඩාත්ම පැහැදිලි කරගන්නට ඕනේ. වඩාත්ම පැහැදිලි කරගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අපි දන්නවා රූපය කියනකොට සතර මහා ධාතු ගැන කතා කරන්න තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු උපාදාය රූප 24ක් තියෙනවා සූක්ෂම වශයෙන් බෙදනකොට. ඒ තමයි චක්කු ප්‍රසාද රූපේ. අපි ඇස කියලා කතා කළාට ඒ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. මේ ප්‍රසාද රූප පහම හටගන්න හේතුන්ගෙන් ඒ තමයි කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතර මේ භවයේ හේතු වෙනවා. චක්ක ප්‍රසාද රූපයටත් සෝත ප්‍රසාද රූපයටත් ගාන ප්‍රසාද රූපයටත් જીව ප්‍රසාද රූපයටත් කාය ප්‍රසාද රූපයටත් කියන මේ ප්‍රසාද රූප පහට වර්තමානයේ හේතු වෙන්නේ නිරන්තරයෙන්ම කර්මයයි සිතේ ප්‍රවෘත්තියයි සීත උෂ්ණ දෙකයි ආහාරයයි එතකොට මේ සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපය හදන්න සතර මහා ධාතුන් ඕනවුන්ට ප්‍රත්‍ය වෙනවා නිරන්තරයෙන්. ඒ තමයි පඨවි ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට පහළ වෙන්න බෑ. ආපෝ ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට පහළ වෙන්නත් බෑ. තේජෝ ධාතුව නැතුව අනිත් ධාතු තුනට ක්‍රියාත්මක වෙන්නත් බෑ. වායෝ ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට ක්‍රියාත්මක වෙන්නත් බෑ. මේ ධාතු හතරටම හේතු වෙන්නේ ඒ ධාතු හතරමයි. පඨවි ආපෝ කියන ඒ මහා භූත දෙක, තේජෝ වායෝ කියන ඒ මහා භූත දෙකට ප්‍රත්‍යයයි. මේක වෙන් කරන්න බෑ. මේ හතරෙන් එකක් මේ ලෝකයේ කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. ඊටාම කුඩාම අණු වශයෙන්, පරමාණු වශයෙන්, නැත්නම් නැස්තික වශයෙන් කැඩුවා මේ හතරම තියෙනවා ඒ ධර්මතාව තුළ. එහෙනම් මේ හතර ඒ හතරට හේතු වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මහා භූත හතර ඕනෝන්ටම හේතු වෙනවා. ඒ එහෙම හේතු වෙවි මේ කර්මයට අනුරූපව චක්කු ප්‍රසාද රූපයක් හදන. චක්කු ප්‍රසාද රූපය කියන්නේ ඇහි මැද්දේ තියෙන ඒ කළු ඉන්ද්‍රියා මැද්දේ තියෙන පුංචි තිතක්. සතර මහා ධාතු ඕනොන්ට ප්‍රත්‍ය වෙමින් මේ කර්මයට අනුරූපව සිතේ ඇති වෙච්ච සිතුවිලි වල ස්වභාවයන් අනුව අකුසල කර්මයක ප්‍රතිඵලයක් අකුසල චේතනාවක අකුසලක සිතුවිල්ලක ඒ අකුසල නාම ධර්මයක ප්‍රතිඵලයක් වශයෙන් විකෘති වූ චක්කු ප්‍රසාදයක් ඇති කරනවා සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්. හැබැයි අපි කියන්නේ ඒ මිනිස්සු જાතියෙන් අන්ධයි කියලා. නෑ. අන්ධ જાතියෙන් නෙමෙයි. උප්පත්තියෙන්. උප්පත්තියෙන් අන්ධ නෑ. එයාගේ සිත හැසිරුණු ආකාරයේ සිතවිලි හැසිරුණු ආකාරයට අර සතර මහා ධාතු නෝනෝන්ට ප්‍රත්‍ය වේලා චක්කු ප්‍රසාද රූපය හැදුවා විකෘති කරලා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒකයිති කර්මයට කියන එක. ତර වර්තමානයේ ඒක උපස්තම්භක වක්ෂයෙන් ඒ කියන්නේ සකස් වෙච්ච කර්මයෙන් සකස් වෙච්ච චක්ක ප්‍රසාද රූපය ඇදගෙන යන සහයෝගයක් දෙනවා ඒකට කියන්නේ උපස්තම්භක කර්මය. ඒක වෙනසක් නොවි භවයේ පුරාම මේ භවයේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පවතින. එයාලට කොච්චර බෙහෙත් කළත් ඒ ಜಾති අන්ධභාවයෙන් මුදවන්න බෑ. ඒ ಜಾති අන්ධභාවයෙන් මුදවන්න බැරි ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය ඒ කර්මයට අනුරූපව සකස් වුණා. සතර මහා ධාතු ඒතර වර්තමානයේ ඒ කර්මයෙන්ම ඒ චක්කු ප්‍රසාද රූපය හේවත් ඒ සතර මහා ධාතුන්ට නැවත නැවත කර්මයම ප්‍රත්‍ය වෙනවා. කර්මයම උදව් වෙනවා. කර්මයම පිහිට වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන වර්තමානයේ මේ කර්මය උපකාරී කරන උපස්තම්භක වශයෙන්. ତර උපපීඩක වශයෙන්ුත් මේකට යම් වෙලාවක පීඩාවක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් යන්තම් හෝ පේන කෙනෙකුට නොපෙනීම යන තත්ත්වයටපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් උපපීඩක කර්මයෙන් කරන්නේ ගොඩාක් දුරට යන්තම් හරි චුට්ටක් හරි පුංචි කාලේ පෙනීමක සාමුලින්ම නැති කරනවා අකුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සතර මහා ධාතු විකෘතිම කරලා දානවා ඒ කර්මයට අනුරූප උපස්තම් උපපීඩක වශයෙන්. ඒතර සහයෝගය දෙන්නේ කර්මය පීඩාවක් කරන්නේ කර්මය. මෙන්න මේ විදිහට මේ භවය තුළ ඇදගෙන යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රක කලාපේ ස්වභාවය නිසා යත්තන්ගේ හද තුළ ඇති වෙන සිතුවිලි ඊටාත්ම දරා ගැනීමට අපහසු ඒවා. ඒ කියන්නේ ආ කල්පනා කරනවා එයා හිතනවා අනේ මගේ දැස් පේන්නේ මේ ලෝකය කොච්චර ලස්සනද? එයා මනසින් විඳවනවා. මනසින් අඬනවා. දුක් වෙනවා. කනගාටු වෙනවා. ඒ තමන් පෙර කරපු කර්ම ශක්තිය විපාක විඳිනවා. එහෙනම් ඒ නාම ධර්මය හටගන්නේ පෙර සංසාරික කරපු කර්මයට අනුරූපවයි ඒ සිතුවිල්ල හටගන්නේ අර සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයේ හෙවත් චක්ක ප්‍රසාද රූපේ විකෘති භාවය ඇතිකලෙත් පෙර සංසාරේ කරගත්ත කර්මය අනුවයි. මෙන්න මේ විදිහට හේතු අපි දකින්න පුරුදු වුණොත් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැනගන්න ඕනේ. දැක ගන්න ඕනේ. දැනගෙන දැකගෙන අපි තේරුම් ගත්තොත් අපේ සැකයක් නැහැ අපේ අවිශ්වාසයක් නැහැ අපට නියත වශයෙන්ම මේ හේතුන්ගෙන්මයි හටගන්න කියන කාරණය පැහැදිලි වෙනවා. සෝත ප්‍රසාද රූපයක් ඒ වගේ. මහ භූත හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් අර පෙරභවයේ හටගත්තු සිතුවිලි අනුව නිර්මාණය කරන සෝත ප්‍රසාසෝත කියන්නේ කන ඒ ප්‍රසාද රූපය. ඒතර ඒකේ ස්වභාවය නිර්මාණය කරේ පෙර හටගත්තු සිතුවිලි වල ස්වභාවය අනුවයි. ඒ පෙර හටගත්තු සිතුවිලි වල අනුව එයා යම් ක්‍රියාවක් කළා නම් කර්මය එහෙම නැත්නම් ඒ ක්‍රියාව සඳහා උපකාර වෙච්ච දෙයක් ක්‍රියාව කරන්න උපකාර වෙච්ච යම් ආයුධයක් හෝ යම් දෙයක් ඒ කර්ම නිමිත්ත ඒ අනුව එයාගේ සෝත ප්‍රසාද රූපය ඒ හැඩයේ ස්වභාවය නිර්මාණය කරන්නේ අර සිතවිලි අනුව සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය එතකොට ඒ පුච්චලයට හට ගන්නවා ඒ පිළිබඳව සිත් අනේ මගේ මේ බාහිර ආය කියන කිසි දෙයක් මට ඇන්නේ නැහැ මට අහගන්න විදිහක් නැහැ. ඒ අනුව යා මානසිකව විඳවනවා. සිතින් අඬනවා. සිතින් දුක් වෙනවා. ඒ තමයි විපාක විඥානය. ඒ විපාක විඥානය විඳින්න යාට සකස් කරලා දුන්න අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. ඒතර වර්තමානයේ අර කර්මයේ උපස්තම්භක වශයෙන් දිගටම ඇදගෙන යනවා. දිගටම ඇදගෙන යනවා. දිගටම ඇදගෙන අවසාන චුතිසිත දක්වාම ඒ කර්මයේ විපාක විඳින්න තියෙනවා කර්මය බලවත්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ල සකස් වෙන හේතු නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. ගාන ප්‍රසාද රූපයක් ඒවගේ. පෙර සංසාරයේ සිතුවිලි අනුව ඒ සතර මහා ධාතුන්ගේ ප්‍රකෘතිතාවය හෝ විකෘතිතාවය සකස් කළා. ඒ අනුව එයා මනසෙන් විඳිනවා. දිවෙනොත් ඒ වගේ, කයනොත් ඒ වගේ. කය සකස් වෙලා තියෙන විකෘති ආකාරයට පෙර සංසාරي කරගත්ත කර්මයට අනුරූපව ප්‍රජනක කර්මය ප්‍රතිසන්දියක් අරන් දුන්න ජනක කර්මය අකුසල ජනක කර්මය ඒක ඇදගෙන යන්න සහයෝගය දෙන උපස්තම්භක වශයෙන් ඒ අංග විකල භාවයෙන් එයාට මිදෙන්න බෑ ජීවිතය පුරාම යාගේ අංග විකලත්වයක් තියෙනවා. අනේ යනුව එයා මනසින් අඬනවා. මනසින් විඳවනවා. මනසින් දුක් වෙනවා. මනසින් ශෝක වෙනවා. ඒ විපාක විඥානයන් විඳින්න සුදුසු ආකාරයට අර මහ භූත හතරේ ස්වභාවය සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ කර්මයට අනුරූපවයි. ඒකට ඒක ජීවිතේ පුරාවටම ඇදගෙන යන ප්‍රස්තම් වර්තමානයේ ඒ කර්මයෙන් ඒක ජීවිතය පුරාම පවත්වනවා. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් මේ ඇස කන නාස්ය මනස චක්කු ප්‍රසාද රූප සෝත ප්‍රසාද රූප ගාන ප්‍රසාද රූප ජීව ප්‍රසාද රූප කාය ප්‍රසාද රූප කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්නවද එතකොට එයාට සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම ඊටම නිවැරදි හේතුන්ගෙන් තමයි හටගන්නේ. ඒක අපි සාමූහිකව එකතු කරලා ගත්තොත් අපිට ගන්න පුළුවන් රූපස්කන්ධය වශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට සූක්ෂම වශයෙන් කඩලා බිඳලා බැලුවත්, වෙන් කළා බැලුවත්, මේක එකට එකතු කරලා බැලුවත් ඒත් හටගන්නේ හේතුන්ගෙන්. දැන් අපි ඒ චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, જીව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියන මේ ප්‍රසාද රූප පහම එකට එකතු කරලා ගන්න රූපස්කන්ධය වශයෙන්. එහෙනම් මේ රූපස්කන්ධයත් මහ භූත හතරෙන් අර පෙර භවයේ කරගත්ත සිතුවිලි වල 90ට තමයි 90 තමයි ඒ කයේ ස්වභාවයේ හැඩුණේ. ඒතර ඒක ඇදගෙන යනවා උපස්තම්භක කර්මයෙන් ඒක වෙනසක් කරන්නේ නැහැ. ඒ ආකාරයටම මරණය දක්වාම ඇදගෙන යනවා. ඒකයි ස්වභාවය. දැන් තමන් කරලා තියෙන පාප කර්මයන් අනුව ඒ මහ භූත හතර සකස් කරන්න පුළුවන් හරකෙක්ගේ හැටියට. හරකෙක්ගේ හැඩයට. ඒක අපි දන්නවා හරකේ කරත් එක බදින. ඒතර සමහර හරක් ඉන්නවා රජවාසල් වල නැත්නම් රජගෙදර වැඩ කරන හරකුත් ඉන්නවා. මේ කරත්ත වල බැඳලා වැඩ ගන්න හරකුත් ඉන්නවා. කුඹුරු හාන්න එහෙම යොදා ගන්න හරකුනුත් ඉන්නවා කෙවිතෙන් තලතල ඒ වැඩ ගන්න හරකුත් ඉන්නවා. අන උපස්තම්භක කර්මේ ඒ කර්මේ විපාක විඳින්න ඇදගෙන යන උපපීඩක කර්මේ අර හරක පුෂ්ටිමත් වුණාට පස්සේ ශක්තිමත් වුණාට පස්සේ ලොකු බර කරත්තවල බැඳලා වැඩ ගන්නවා. උපපීඩක කර්මය පීඩාවක් කරනවා. ඒතර කර්මයේ බරපතලයි තිරිසං ආත්ම භාවයක් සකස් කරලා දුන්නා මහ බුත හතරේ, ගාත් හතරක් හැටියට. හරස් හතරට යන ආකාරයට හදලා දුන්නා. දීලා උපපීඩක කර්මයෙන්, පස්තම්බක කර්මයෙන් කර්මයේ විපාක ඇදගෙන යනවා. ඒ වගේම උපපීඩක කර්මයෙන් අර ලොකු වුණාම ඒ සත්‍ය අකරත්තවල බැඳලා මහා බර වැඩ ගන්නවා. එමෙ නැත්තම් කුඹුර හාන්ට නගුල බැඳලා කෙවිතෙන් තලතල බාණක් වශයෙන් ගැට ගහලා මේ විදිහට වැඩ ගන්නවා. ඒ උපපීඩක කර්ම. කර්මය ගෙවෙන තුරුම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. එහෙනම් හේතුන්ගෙන්ද හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ. ඒතර රූපස්කන්ධයම ගත්තත් එහෙමයි. ඒතර විඳින වේදනාස්කන්ධය. ඒතර දැන් ඒ තිරස්චානාතට හරස්සතට යන සත්‍යයටත් තියෙන රූපස්කන්ධයක් තියෙනවා, වේදනාස්කන්ධයක් තියෙනවා, සංඥාස්කන්ධයක් තියෙනවා, සංස්කාරස්කන්ධයක් තියෙනවා, විඥානස්කන්ධයක් තියෙනවා. ඒතර රූපස්කන්ධයේ වශයෙන් බැලුවත් හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම, වර්තමානයේ උපකාර වුණේ මහ භූත හතර, පෙර භවයේ උපකාර කරේ කර්මයයි ඒන්න පන් ධර්මය තමයි අර තිරස්ථාන හරස් සතට යනවද දෙපා වලින් ඇවිදගෙන යනවද බඩගාගෙන යනවද ඒ සියල්ල ඒ සතර මහා ධාතු හැබැයි ඒ ස්වභාවයටපත් කළේ අර මූල හේතුව කර්මයෙන් කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැනගන්නත් ඕනි දැකගන්නත් ඕනි නිවැරදිව දැනගන්නවා නම් නිවැරදිව දැකගන්නවා නම් එයා මේකට කිසි ගැටලුවක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගත්ත කියන්නේ. අපි ස්කන්ධ වශයෙන් බෙදමු. ඒතර වේදනාව කියන එකක් ඒ වගේ. ස්පර්ශ ප්‍රත්‍යක් නැතුව වේදනාවක් විඳින්න බෑ කෙනෙකුට. යම් වින්දනයක් විඳිනවා නම් ඒකට ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. එහෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. කනෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. නාසයෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මොන ඉන්ද්‍රියෙන් බින්දත් නියත වශයෙන්ම ස්පර්ශයම මූලික වෙන්න ඕනේ. ස්පර්ශය මූලික වුණොත් විතරයි විඳින්න පුළුවන් එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණේ තාම පැහැදිලි. සංඥා ස්කන්ධය ගත්තත් ඒත් ඒ වගේ. ඒකත් හේතුන්ගෙන් හටගන්න. සංඥා ලෝකේ 6යි. රූප හඳුනා ගන්න. රූප සංඥා. ස්පර්ශය ඕනි. ස්පර්ශය නැතුව හඳුනන්න බෑ. ශබ්ද සංඥා ශබ්දය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් නැත්තම්. ගන්ධය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් නැත්තම්. ගාන සංපස්ස. ගාන සංපස්සජා සංඥා. චක්කු සංපස්සජා සංඥා, සෝත සංපස්සජා සංඥා, ගාන සංපස්සජා සංඥා. ජීවා සංපස්සජා සංඥා. රසය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් උන් නැත්තම්. සීත උෂ්ණ හඳුනා ගන්න බෑ ස්පර්ශයක් උන් නැත්තම්. අරමුණු හඳුනා ගන්න බෑ ස්පර්ශයක් වුණ නැත්නම් මනෝ සංපස්සජා සංඥා. එහෙනම් මේ සංඥාවට හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි ස්පර්ශය ප්‍රධාන හේතු ස්පර්ශය වේදනාවටත් ප්‍රධාන හේතුව ස්පර්ශයයි සංඥාවටත් ප්‍රධාන හේතුව ස්පර්ශයයි සංස්කාර වලට ප්‍රධාන හේතුව ඒත් ස්පර්ශයයි චක්කු සම්පස්සජා චේතනා චේතනා කියන්නේ කර්ම වලට කර්ම කිව්වේ සංස්කාර වලට එහෙනම් ඇහෙන් අපි සංස්කාරයක් හදනවා නම් ඒකත් හේතුන්ගෙන් තමයි හදන්න වෙන්නේ. චක්කු සම්පස්සජා චේතනා. යම් කර්මයක් සකස් කරනවා. ඒකටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ. සෝත සම්පස්සජා චේතනා කනින් යම් කර්මයක් හදනවනම් ඒකටත් ස්පර්ශයම තමයි ප්‍රත්‍ය වෙන්නේ. ස්පර්ශයක් නැතුව කනින් කර්මයක් හදන්නත් බැහැ. ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ. ගාන සම්පස්සජා චේතනා. නාසයෙන් යම් කර්මයක් හදනවා නම් අභිසංස්කාරය බලවත් සිතුවිල්ල කර්ම කියන්නේ බලවත් සිතුවිලි වලට අභිසංස්කාර කියන හදනවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ හේතු වෙන්නේ මූලික වෙන්නේ ජීවා සම්පස්ස ඒකනේ ජීවා සම්පස්සජා සංඥා එතකොට රසයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ කාය සම්පස්සජා සංඥා කයෙන් යම් දෙයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ. මනෝ සම්පස්සජා සංඥා. මනසින් යම් දෙයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ. හේතු වෙන්නේ, මූලික වෙන්නේ, උපකාර වෙන්නේ. සංස්කාර හේවත් කර්ම ඒකටත් තොර චක්කු සම්පස්සජා චේතනා, සෝත සම්පස්සජා චේතනා, ගාන සම්පස්සජා චේතනා, ජීවා සම්පස්සජා චේතනා, කාය සම්පස්සජා චේතනා මනෝ සංපස්සජා චේතනා ස්පර්ශයමයි. ඒ ඇහෙන් කර්මයක්, කනෙන් කර්මයක්, නාසයෙන් කර්මයක්, දිවෙන් කර්මයක්, කයෙන් කර්මයක්, මනසෙන් කර්මයක් කරනවා නම් ඒ සෑම කර්මයකට ඒ සංස්කාරයකට ඒ චේතනාවකට ඒ සිතුවිල්ලකට මූලික වෙන්නේ ස්පර්ශයමයි හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයමයි අපි මේ ගන්නේ ඒ කොටස් වශයෙන් ගත්තත් හේතුන්ගෙන් සකස් වෙනවද නැද්ද කියන කාරණය දැනගන්න හා දැකගන්න. ප්‍ර විඥානස්කන්ධය ගත්තොත් ඒත් හේතුන්ගෙන් හටගන්නේ. ඒ මොකක්ද? නාම රූප පත්‍ය විඥාන. දැන් චක්කු විඥාණයට නම් ඇසයි රූපයයි. සෝත විඥාණයට නම් කනයි ශබ්දයයි. ගාන විඥාණයට නම් නාසයයි ගන්ධයයි. ජීවා විඥාණයට දිවයි රසයයි. කාය විඥාණයට මනස කාය විඥාණයට කයයි පාසයි. මනෝ විඥාණයට මනසයි අරමුණයි. එහෙනම් ඒ විඥාන හයට එහෙම වුණාට විඥාණයට නියමාවශයෙන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නාම රූපච්ඡ විඥාන. නාම රූප දෙකයි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥාන ප්‍රතිසන්දියේදී විඥානීය ප්‍රත්‍ය වෙනවා නාම රූප දෙකේ වැඩිවීමට එහෙනම් එතනත් හේතුන්ගෙන් හටගන්නේ එතන ඉඳලා අවසාන චුතිය දක්වා නාම රූප පත්‍යා විඥානං නාම රූප දෙක හේතු වෙනවා විඥානීය පැවැත්මට ඒ කොහොමද ප්‍රතිසන්දිය වැසගත් තැන ඉඳලා යුක්තාණුව ක්‍රියාත්මක වෙනවා ඒ රූපයේ ස්වභාවයයි රූපයේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා මහ භූත හතරේ ක්‍රියාව පටන් ගත්තා එතන ඉඳලා ඉන්ද්‍රයන්ගේ වැඩිම ඇති වෙනවා ඉන්ද්‍රියන්ගේ ආයතනවල පහළ වීම ඇති වෙනවා ආයතනවල පහළ වීම ඇති වුනහම විඳිනවා එහෙන් විඳිනවා කනෙන් විඳිනවා නාසයෙන් විඳිනවා දිවෙන් විඳිනවා කයෙන් විඳිනවා මනසෙන් විඳිනවා ඒ විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගන්න දේ බලවත් වෙනවා. ඒතර විඳිනවටයි හඳුනා ගන්නවටයි බලවත් වෙනවටයි කියන්නේ නාම ධර්ම. විඳිනවට කියන්නේ නාම ධර්ම, සිතින් විඳින්නේ ඒක නාම ධර්මයක්. හඳුනා ගන්නෙත් මනසින් ඒත් නාම ධර්මයක්. බලවත් වෙන්නේ සිත ඒත් නාම ධර්මයක්. හැබැයි වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් läගලා ඉන්නේ රූපයත් එක්ක. එකතු වෙලා ඉන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ සතර මහා ධාතුත් එක්ක. ඒතකොට සතර මහා ධාතුන්ට කිව්ව රූප කියලා වේදනා සංඥා සංස්කාර වලට කිව්ව නාම අන නාම රූප දෙක ක්‍රියාත්මකද නියත වශයෙන් මෙතන විඥාණය තියෙනවා. එහෙනම් ප්‍රතිසන්දි විඥාණයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම නාම රූප පත්‍යා විඥාණං නාම රූප දෙකමයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. හැබැයි ප්‍රතිසන්දේදී විඥානපච්චා නාම රූපං. මේ දෙක හොඳට වෙන් වශයෙන් හඳුනා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න යම් කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා නම් නියත වශයෙන්ම ප්‍රතිසන්දි විඥානය ඕනේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයට එතන ඉඳලා නාම රූප දෙක ක්‍රියාත්මකද ඒ නාම රූප දෙක ප්‍රත්‍යයි විඥාණයට මේ භවයේ අවසාන චුතිසිත දක්වා එන එකත් හේතුන්ගෙන් හටගන්න ඒතර ආයතන වශයෙන් බැලුවත් ඒ වගේ. ආයතන වශයෙන් බැලුවත් හේතුන්ගෙන් හටගන්නේ. දැන් චක්කායතනය අපි මුලින් සඳහන් කළා චක්ක ප්‍රසාදේ කිව්වා චක්කායතනය කිව්වා චක්ක ඉන්ද්‍රිය කිව්වා එයස ගැනයි කතා කරන්නේ එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ කර්මය මූලික වෙලා ඒ අනුව තමයි ඒකේ ස්වභාවය ඇදගෙන යන්නේ ආයතන වශයෙන් ගත්තත් හේතුන්ගෙන් හටගන්නේ සෝත ආයතනය ඒත් ආයතන වශයෙන් ගත්තත් ඒ හේතුන්ගෙන් හටගන්නේ. කර්මය මූලික වෙලා වර්තමානයේ කර්ම කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර ඒ උපකාර කරගෙන ඇදගෙන යනවා. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ගානායතනය ගත්තත් ඒත් හේතුන් ගානායතනය කියන්නේ ආස්සේ. ඒ ගත්තත් හේතුන්ගෙන් හටගත්. කර්මය මූලික වෙලා මහා භූත හතර උපකාර කරගෙන කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ නැවත නැවත ඇදගෙන යනවා. ගාන ආයතන. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්න. ජීව ආයතනයත් එහෙමයි. කර්මය මූලික වෙලා ඒ හැඩය හැදුවට වර්තමානයේ කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා සතර මහා ධාතුන්ගේ හැඩය. සතර මහා ධාතුන් උපකාර කරේ. පුච්චලෙක් නෑ. ජීවෙක් නෑ. කාය ආයතනේ ශරීරය ගත්තත් ඒත් ඒ වගේ පෙර භවයේ කර්මයයි වර්තමානයේ මහ භූත හතරේ හැඩය නිර්මාණය කළා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා කාය ආයතනය. ඒක සකස් වෙන මොහතක් මොහතක් පාසා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. එහෙනම් ඒකනුත් ආයතන වශයෙන් ගත්තත් මේ තුන්ගෙන් හටගෙන. ඒතර මන ආයතනය, මනස, සිත, විඥානය දැන් අපි කලින් කතා කළා එහෙනම් ඒ හටගන්නේ හේතුන්ගෙන්. අතීතයේත් ඔක හේතුන්ගෙන් හටගත්, වර්තමානයේත් ඔක හේතුන්ගෙන් හටගන්නේ, අනාගතයට ගියත් ඔක හේතුන්ගෙන් හටගන්නේ. අන්න අපිට මේ කාංකා විතරණ විසුද්ධිය සැක සංකා විමති අවිශ්වාස නැති කරගන්න නියත වශයෙන්ම මේ විදිහට මේ පරීක්ෂණය කරන්න ඕනේ. මේ විදිහට දැනගන්න ඕනේ, මේ විදිහට දැක ගන්න ඕනේ. ඒතකොට ద్వාර වශයෙන් බැලුවත් හේතුන්ගෙන් හටගන්නේ. අරමුණු වශයෙන් බැලුවා, බාහිර වස්තුන් අරන් බැලුවා, ඒත් හේතුන්ගෙන් හටගන්නේ. බාහිර ලෝකයේ ඇහැට පේන ඒවා, කනට ඇහෙන ඒවා, නාසයට දැනෙන ඒවා, දිවට දැනෙන ඒවා, ශරීරයට දැනෙන ඒවාට කියන්නේ රූප කියලා. රූප කිව්වේ මහ භූත හතරේ. ඒවත් ඒ මහ භූත හතරම නැවත නැවත ඒවට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. එහෙනම් ඒවත් හේතුන්ගෙන් හටගන්නේ. අපි හොඳට මේ පිළිබඳව විභාග කරන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ, බෙද බෙදා බලන්න ඕනේ, විවිධාකාරයෙන් බලන්න ඕනේ, විශේෂයෙන් බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ හොඳට සිතට අනුගත වෙන්නේ, ගැටලු විසඳෙන්නේ, නැවත සැකයක් නැති වෙන්නේ. ඔව් ඒ තුන්ගෙන්ම තමයි හටගන්නේ. කවුරුවත් කිව්වට යන්තම් සිතට දැනුණාට බෑ. හොඳට සිතට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. එතකොට හේතුන්ගෙන්මයි හටගන්නේ කියන ඒ ස්වභාවයට සිත නැමෙනවා. සිත හොඳට ඒ පිළිබඳව සනිටුහන් වෙනවා. සිත හොඳට බලවත් වෙනවා. ඔව් හේතුන්ගෙන්ම තමයි හටගන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔව් මේ මොන දෙයක් කොයියම් දෙයක් අරගෙන බැලුවත් පැහැදිලි හේතුන්ගෙන්ම හටගන්නවා කියන කාරණය. එහෙනම් ආයතන වශයෙන් ගත්තත් හේතුන්ගෙන් හටගන්නේ. ධාතු වශයෙන් දැන් අපි දන්නවා ධාතු බෙදන්න පුළුවන් 18කට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මේක හොඳටම දැනගන්න පුළුවන් මේ හේතු ඵල සම්බන්ධතාවය. දැන් එහෙන් කරුණ ඇහැ මූලික වෙලා කරුණු තුනක් සිද්ධ වෙනවා. බාහිර රූපයයි ඒ පිළිබඳව දැනගැනීමේ සිතයි. කරුණු තුනක්. ඒතර ඇහත් හේතුන්ගෙන් හටගන්නේ. බාහිර රූපයත් හේතුන්ගෙන් හටගන්නේ. ඒ තමයි නැවත නැවත සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වෙනවා. සීතෝෂ්ණ දෙකෙන් ඇදගෙන යනවා. බාහිර රූපයන්. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. චක්ක විඥානය එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ගත්ත ඒ ධාතුන් තුනම හටගන්නේ හේතුන්ගෙන්. ඒකට සෝත කිව්වේ කනට අපි දැන් කතා කළා මීට කලින්. එහෙනම් ඒ සෝත ධාතුව හටගන්නේ හේතුන්ගෙන් පෙර කර්මයේ වර්තමානයේ සතර මහා ධාතු වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහත. එන එකක් චේතුන්ගේ. සෝත ධාතු. ශබ්ද ධාතු. ඔව්. ඒ මහ භූත රූප හතර ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් ශබ්දයක් නිර්මාණය වෙනවා. ශබ්ද ධාතු. සීත උෂ්ණානෝ ඒ හඬ වෙනස් වෙනවා. එන එකක් චේතුන්ගෙන් තමයි හටගන්නේ. සෝත විඥාන ධාතු සෝත ධාතුවයි ශබ්ද ධාතුවයි නිසා සෝත විඥාන ධාතුවේ තියෙනවා. ඒ කියන්නේ ශබ්ද පිළිබඳව දැන ගැනීම සිතක්. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන ධාතු කියේ නාසය. ඒතර අපි කලින් කතා කරා නාසය කියන ගාන ධාතුවත් හටගන්නේ හේතුන්ගෙන් කර්මයයි මූලික වර්තමානයේ සුද්දාස්තක කලාපයේ මහ භූත හතර උපකාර කරගෙන ඒ හැඩයක් නිර්මාණය කළා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ සහයෝගය අරගෙන ඇදගෙන යනවා. හේතු තියෙන තාක්කල් ක්‍රියාවන් සිද්ධ වෙනවා. ගාන ධාතුවයි ගන්ධ ධාතුවයි නිසා ගාන විඥාන ධාතුවක් ඇති වෙනවා. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. එහෙනම් ඒකත් හටගත්තේ හේතුන්ගේ ගාන ධාතුවයි ගාන විඥාන ධාතුවයි නිසා. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. ජීවා ධාතු කිව්වේ දිවට. ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. කර්මය මූලික වෙලා සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන වර්තමාන භාවී ඒ හැඩය නිර්මාණය කරලා කම්මචිත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් යදගෙන යනවා. එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. රස ධාතු ඒ කියන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය සීත උෂ්ණානුව වෙනස් වෙනවා. ඒ වගේම නැවත නැවත සතර මහා ධාතුන්ගෙන් සකස් වෙනවා. එහෙනම් ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු. ඒතර ජීව විඥාන ධාතු ඒ කියන්නේ රස දැන ගැනීමේ සිත ජීව ධාතුවයි රස ධාතුවයි නිසාමයි. ඒ හේතුන්ගෙන්මයි හැදෙන්නේ. එන එකක් හේතුන්ගෙන් හැදෙන්නේ. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය ධාතු කිව්වේ ශරීරයට. පොට්ටබ්බ ධාතු කිව්වේ සීතුෂ්ණ දෙකට. සීතුෂ්ණ දෙක නැවත නැවත සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් අනුව වෙනස් වෙවි වෙනස් වෙවි ඒ ක්‍රියාවක් සිද්ධ වෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒතර කය කර්මය මූලික වෙලා වර්තමානයේ කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ ආධාරේ සතර මහා ධාතු උපකාර කරගෙන ඇදගෙන යනවා. එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන. කාය විඥාන ධාතු කොහොමද හැදෙන්නේ? කයයි පොට්ටබ්බයයි පහසයි නිසා. කාය විඥාන ධාතු. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. මේ විදියට හොඳට හිතන්න, හොඳට බෙදන්න, හොඳට පරීක්ෂා කරන්න, හොඳට විභාග කරන්න හේතුන්ගෙන්මද හටගන්නේ කියන කාරණය එතනදි තමයි මේ කාංකා විතරණ විසුද්ධිය නැති වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මේ කාංකා විතරණ විසුද්ධිය සැකයක්. කියන්නේ මට වෙන දෙයක්, පුජ්‍යලයකට වෙන දෙයක්, කෙනෙකුට වෙන දෙයක් ගැන හොයනවා. මේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවය අවබෝධ කරගන්න මහන්සි ගන්නෙ නැහැ. මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ධාතු 18කට බෙදලා බුදුරජාන් වහන්සේ දේශනා මේ විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් තථාගතයන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය දේශනා කරනවා. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාර්යය. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ. ඒකටයි අපි මේවා බෙදන්නේ. මේවා වෙන් කරන්නේ. ඒ අනුව පරික්ෂා කරන්නේ. එහෙනම් මනෝ ධාතු. මනෝ ධාතු කිය මනස. මනසට ගන්නේ බාහිර අරමුණු. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබාරම්මන, ධම්මාරම්මන. එහෙනම් ඒ ආරම්මන ගත්තත් ඒවත් හේතුන්ගෙන් හටගන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන්. ධම්මාරම්මනේ හැර. ධම්මාරම්මනේ දෙකක් තියෙනවා, සිතුවිලිත් තියෙනවා, රූප ධර්මත් තියෙනවා. එහෙනම් ඒ සියල්ලත් හේතුන්ගෙන් හටගන්නේ. මනස ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. නාම රූපච්ඡ විඥාන. මානසික ක්‍රියාකාරීත්වය නාම රූප දෙකේ ක්‍රියාව අනුවයි. මනෝ විඥාන ධාතු. එහෙනම් මේ මනසින් දැනගන්නව ඒ සිත ආරම්මණානුව හැදෙන සිත මනසයි අරමුණ නිසා ධම්මාරම්මන. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ මනෝ විඥාන ධාතු. එහෙනම් ධාතු වශයෙන් 18කට බෙදලා වෙන් කළ බැලුවත් කොහොමද මේක හටගන්නේ කොහොමද මේක පවතින්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ පැහැදිලි වෙනවා අවබෝධ කරගන්නව, තේරුම් ගන්නව, වටහා ගන්නව හේතුන්ගෙම තමයි හටගන්නේ කියන කාරණේ. ඒ විදිහට බැලුවා. ඒතර ඉන්ද්‍රියයන් වශයෙන් බැලුවොත් ඒත් හේතුන්ගෙන් හටගන්න. ඒතර අපි දන්නවා ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කරන තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් 22කට බෙදනවා. ඉන්ද්‍රියන් 22කට බෙදලා බැලුවත් ඒතර චක්ක ඉන්ද්‍රිය හේතුන්ගෙන් හටගන්න. ගාන ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ඒ හේතුන්ගෙන් හටගන්නේ. ගාන ඉන්ද්‍රිය නාසය හේතුන්ගෙන් හටගන්නේ. ජීවා ඉන්ද්‍රිය ඒ දිව. දැන් අපි මේ කලින් පෙන්නවා මේ බුදුරජාණන් වහන්සේ මේ නැවත නැවත නැවත නැවත මේ විවිධ ආකාරයෙන් මේ එකම ධර්මතාවයන් විභාග කරලා බෙදලා වෙන් කරලා පෙන්වන්නේ ඇයි? අපට එක ධර්මතාවයකින් අවබෝධ වුනේ නැත්නම් තවත් ධර්මතාවයකින් අවබෝධ කරගන්නයි තථාගතයන් වහන්සේ මේ විදිහට මේ එක එක පැතිවලින් එක එක ආකාරයට විවිධාකාරයෙන් බෙදලා වෙන් කළ දේශනා කරන්නේ. ඉන්ද්‍රිය වශයෙන් දේශනා කරනවා, ආයතන වශයෙන් දේශනා කරනවා, ස්කන්ධ වශයෙන් දේශනා කරනවා, ධාතු වශයෙන් දේශනා කරනවා. ආයි කොටස් 32කට බෙදලා 23 කුණප කොටාස වශයෙන් බෙදලා විභාග කරනවා. ඒත් බලන්න කොහොමද හටගන්නේ කියලා. ඒ බැලුවත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර ద్వාර වශයෙන් විභාග කරලා බලන්න කියනවා. ඒත් මේ එකම නාම රූප ධර්මතාවය. ඒතර අරමුණු වශයෙන්, විඥාන වශයෙන්, ස්පර්ශ වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංචේතනා වශයෙන්, විතර්ක වශයෙන්, ਵਿਚාර වශයෙන් මේ විවිධ ආකාරයෙන් බලලා අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නයි තථාගතයන් වහන්සේ මේ විවිධ ආකාරයෙන් බලන්න කියන්නේ. අන්න අපි මේ විදිහට බලන්න පුරුදු වුණොත්, මේ විදිහට බැලුවොත් අපට කිසිම ගැටලුවක් නැහැ. කිසිම සැකයක් නැහැ කිසිම අවිශ්වාසයක් නැහැ විමතියක් නැහැ නියත වශයෙන්ම හේතුන්ගෙන්මයි හටගන්නේ එහෙනම් චක්කු ඉන්ද්‍රිය ශෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය නාසය ජීවා ඉන්ද්‍රිය දිව කාය ඉන්ද්‍රිය කය මන ඉන්ද්‍රිය මන එතන මේ ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ චක්කසෝත ගාන චිවා කාය පහක් ගන්න පළමුව ස්ත්‍රී පුරුෂ ජීවිත මන එතන ඉන්ද්‍රිය ධර්ම හතරක් දේශනා කරනවා. ඒතර ස්ත්‍රීන්ද්‍රිය ගත්තත් මේ හේතුන්ගෙන් හටගන්නේ. ඒ කොහොමද? ස්ත්‍රියක් ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඉන්ද්‍රිය ස්ත්‍රීන්ද්‍රිය. ඒතර ඒක හේතුන්ගෙන් හටගන්නේ. කොහොමද? කර්මය. මූලික උනේ කර්මය. ඒ ස්ත්‍රිය හැඩය නිර්මාණය කළේ සතර මහා ධාතු. ස්ත්‍රියකගේ හැඩයක් නෑ සතර මහා ධාතුන්ගේ හැඩයක්. අපි ඒකට නමක් තියාගත්ත ස්ත්‍රිය කියලා. එහෙනම් ස්ත්‍රීන්ද්‍රිය ගත්තත් ඒවත් හේතුන්ගෙන් හටගන්නේ. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරෙන් ඇදගෙන යනවා සතර මහා ධාතුන්ගේ හැඩයට. එහෙනම් ඒක හේතුන්ගෙන් හටගන්නේ. හොඳට බලන්න, හොඳට විභාග කරන්න, හොඳට පරීක්ෂා කරන්න, හොඳට බෙදන්න. පුරුෂ ඉන්ද්‍රිය ගත්තත් පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රියයි. ඒකත් මූලික උනේ කර්මයයි. වර්තමානයේ සුද්දාස්තික කලාපයයි සතර මහා ධාතු කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා. උපස්තම්භක වශයෙන්, උපපීඩක වශයෙන් වෙනස් කරනවා. එහෙනම් හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් ඒ හේතුන් නෑ. ඒතර ස්ත්‍රී පුරුෂ ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ඒ සතර මහා ධාතු. සතර මහා ධාතු බලවත් වෙලා ඇවිල්ලා තියෙන ජීවිත ඉන්ද්‍රිය. ඒ ජීවිත ඉන්ද්‍රියට පුළුවන්කම තියෙනවා ශරීරයේ අනිකුත් සියලු රූප කලාපයන් පාලනය කරන්න. ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා. ඒ තමයි ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ. එහෙනම් ඒක සකස් වෙලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්. කර්මෙන් මූලික වෙලා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා. සතර මහා ධාතුන්ගේ හැඩය හැබැයි ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා. ආයශය තීරණය කළේ ජීවිත ඉන්ද්‍රිය රූපයයි. කාලය තීරණය කළේ ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිත ඉන්ද්‍රිය රූපය අවසානය තමයි මරණය කියන්නේ. එයාට තවදුරටත් මේ අනිකුත් බාහිර රූප කලාපයන් පාලනය කරන්න බැරි වෙන තැනක් එනවා, තැනිය දවසක් එනවා. ඒ කර්මය අවසන්, එදාට ආයශය අවසන්, එදාට උස්නේ අවසන්. ඒ ජීවිතේන්ද්‍රිය රූපයේ බලය අවසන් වුණාම කර්මය අවසන්, ආයුෂය අවසන්, උස්නේ අවසන්. එදාට කියනවා අපි එය පරලව ගියා කියලා. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්න. ජීවිතේන්ද්‍රිය රූපේ. එහෙනම් ස්ත්‍රී පුරුෂ ජීවිත මන. මන ඉන්ද්‍රිය කියන්නේ මනස. ඉතින් අපි දැන් මේක කලින් පැහැදිලි කරා මන එහෙම නැත්නම් විඥානය සිත නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්න. එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය බල ධර්ම. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම. ඒ හේතුන්ගෙන් හටගන්න. තුනුරුවන් කෙරේ පහදින්නම ඕනේ සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන්න. සද්දා වීරේන්ද්‍රිය. ତොරස් සිතත් කයත් දෙකම උනන්දු වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, වෙර වඩන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය වීරේන්ද්‍රිය බලවත් වෙන්න. සති ඉන්ද්‍රිය සිහිය බලවත් වෙන්න ඕනේ. සති ඉන්ද්‍රිය බලවත් වෙන්න සිහිය નિවැරදිව පවත්වන්න ඕනේ. සමාධි ඉන්ද්‍රිය චිත්ත ඒකාග්‍රතාවය බලවත් වෙන්න බාහිර අරමුණු වලින් ඉවත් වෙලා පංච නීවරණ ධර්මයන් බැහැර කරන්න ඕනේ. එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. සමාධි ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය. නිවැරදි අවබෝධය. දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් අන්න ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. එහෙනම් ඉන්ද්‍රිය වශයෙන් ගත්තා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියලා තියෙන තවත් ඉන්ද්‍රිය ධර්ම පහක්. සුඛ ඉන්ද්‍රිය සුඛ කියන්නේ සැපයි කියන එක. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. කර්ම හේතු. මේ භවයේ සැප විඳින්නේ පෙර සංසාරික කරපු කුසල කර්මවල ප්‍රතිඵල හැටියට. එහෙනම් වර්තමානයේ ඒ අනුව ඒ කර්මයට අනුරූපව සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් සකස් කරලා දීලා තියෙන සැප විඳින්න. සැප දැනෙන. සුඛ ඉන්ද්‍රිය. දෝමනස් සෝමනස් ඉන්ද්‍රිය. ආ මානසිනු සතුටින් ඉන්නවා. ඒකට කර්මය මූලික වෙලා තියෙනවා. මනසින් නාම රූප දෙක හොඳට සකස් කරලා දෙනවා. එයාට ඒ මන ඉන්ද්‍රිය සෝසේ පවත්තන්ට. තර සෝමනස් ඉන්ද්‍රිය සෝසේ පවත්තන්ට. සුඛ සෝමනස්, දෝමනස් ඉන්ද්‍රිය නිරන්තරයෙන්ම එන්නේ අරමුණු කඩා වැටි, බලාපොරොත්තු කඩා වැටි, අරමුණු ඉටු නොවි. අන දෝමනස් ඉන්ද්‍රිය. ඒ පෙර අකුසල කර්මයේ ප්‍රතිපල. එහෙනම් එකත් හේතුන්ගෙන් හටගන්නේ. දුක්ඛ ඉන්ද්‍රිය කාය දුක කයෙන් විඳින දුක් පෙර කර්මය හේතුන්ගෙන් සකස් වෙන එහෙනම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා උපේක්ඛා ඉන්ද්‍රිය ඒ වශයෙන් ගත්තත් ඒත් හේතුන්ගෙන් හටගන්නේ එහෙනම් හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න මොන විදිහෙන් මොන තැනින් මොන පැත්තෙන් මොන ආකාරයෙන් බැලුවත් ඕන ආකාරයකට විභාග කළත් සෑම දෙයක්ම හටගන්නේ හේතුන්ගෙන් කියන කාරණය අන්න එදාට යම් කිසි කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂද එයාට කිසිම සැකයක් නැහැ අවිශ්වාසයක් නැහැ විමතියක් නැහැ මේ සියල්ල හේතුන්ගෙන් හට ගන්නවා කියන කාරණය. නම් ධර්ම දේශනාව අවසන් කරනවාදට රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පරිලෝසපස් සියලු දෙනාට අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් මෝ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියන් සුතුම් මෝ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති